භාගතුන් වහන්සේ ඒ සංඥා 10 පිළිබඳව සඳහන් කරමින් පළමුවෙන් වදාළේ අනිච්ච සංඥාව පිළිබඳව අනිත්‍ය ලක්ෂණය කොහොමද නුවණින් දැකිය යුත්තේ? අනිත්‍ය සංඥා වැඩි යුත්තේ. ඒ කාරණා පිළිබඳව පසුගිය දේශනාවකදී පැහැදිලි කළා. කොහොමද අනිත්‍ය සංඥා වඩන්න ඕන කියන එක. අද අප ඔබට විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ දෙවෙනි සංඥාව අනත්ත් සංඥා. පාලියෙන් ඒ ගැන සඳහන් කරන්නේ මෙන්න මේ විදිහටයි. කතමාචානන්ද අනත්ත් සංඥා ඉදානන්ද භික්ඛෝ අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉති පටිසංචික්කති. ආනන්ද අනත්ත් සංඥාව කියන්නේ මොකක්ද? ආනන්ද මෙහි භික්ෂුව කැලේකට ගිහිල්ලා හෝ ගහක් මුලකට ගිහිල්ලා හෝ විවේක ස්ථානයකට ගිහිල්ලා හෝ මේ විදිහට නුවණින් සලකනවා. ඒ කොහොමද? චක්ඛුං අනත්තා රූපං රූපානත්තා. ඇහැ අනාත්මයි රූපානාත්මයි ශෝත සෝතං අනාත්තා සද්දා අනාත්තා කන අනාත්මයි කනට ඇහෙන ශබ්ද අනාත්මයි ගානං අනාත්තා ගන්ධ අනාත්තා නාසය අනාත්මයි ගන්ධය අනාත්මයි ජීවා අනාත්තා රස අනාත්තා දිව අනාත්මයි රස අනාත්මයි කාය අනාත්තා පොට්ටබ්බ අනාත්තා කාය අනාත්මයි කායට දැනෙන ස්පර්ශය අනාත්මයි මනෝ අනාත්තා ධම්මා අනාත්තා මනෝ ධාරය අනාත්මයි මනසට අරමුණු වෙන ධර්ම අනාත්මයි ඉතින් මේසු චසු අධ්‍යාත්තික බාහිරේසු ආයතනේසු අනත්තානුපස්සී විහෙරති. මේ විදිහට ආධ්‍යාත්මික හා බාහිර ආයතන 6 අනුව අනාත්ම වශයෙන් දකිමින් වාසය කරනවා අයං උච්චතානන්ද අනත්ත් සංඥා කියලා බුදුරජාණන් වහන්සේ මේ දෙවෙනි අනාත්ම සංඥාව පිළිබඳව ගිරිමානන්ද සූත්‍රයේහි පැහැදිලි කරනවා. දැන් මෙන්න මෙතනදී අනාත්ම සංඥාව කියන එක තේරුම් ගන්නේ අපි මේ ආත්ම සංඥාව ගැනත් ටිකක් කතා කරන්න ඕනේ. ඒතර ආත්ම සංඥාවක් තියෙන හින්දා තමයි මේ අනාත්ම සංඥාවක් වැඩිීමේ අවශ්‍යතාව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. අනත්ත් සංඥා අනත්ත් සංඥා කියන්නේ විදර්ශනා මානසිකාරයට අදාළ සංඥාවක්. එතකොට ඒක සාමාන්‍ය ලෝකයා තුල නෑ. සාමාන්‍ය ලෝකයා තුල තියෙන්නේ කොහොමද? යමක් ස්ථිරයි කියලා ගන්නවා දිගටම තියනවා කියලා ගන්නවා. ඒකට කියන නිත්‍ය සංඥා. ඊළඟට යමක් සැපයි කියලා ගන්නවා. ඒක හොඳයි කියලා ගන්නවා. සුඛ සංඥා. හොඳයි කියලා ගන්නකොට අපිට සුභ සංඥා කියලා කියන්නත් පුළුවන්. හොඳයි, ලස්සනයි, ප්‍රණීතයි වගේ අදහස්. ඊළඟට ආත්ම සංඥා කියලා කියන්නේ මේක තමා නැත්නම් මේක තමන්ගේ ආත්මය කියලා පරිකල්පනයකින් ගන්නත් පුළුවන් මේ තමා කියන අදහසටත් වඩා එක දැඩි. එතකොට ආත්ම පරිකල්පනයකින් ගන්න පුළුවන්. තමා මම මේ ඔක්කොම අපිට මේ අත්ත කියන පදයට ආත්ම කියන පදයට ඇතුල් කරන්න පුළුවන් නැත්නම් සත්ත්ව පුද්ගල වශයෙන් ගන්නා සියල්ලත් ඒ සංකල්ප සියල්ල ආත්ම ශබ්දයට නැත්නම් ආත්ම වචනේ අර්ථය හැටියට අපිට සලකන්න පුළුවන් ඔබට පහසුවෙන් තේරුම් ගැනීම සඳහා එහෙම සඳහන් කළේ එතකොට මොකක්ද මේ ආත්ම කියලා කියන්නේ දැන් ධර්මය අවබෝධ නොකළ පුද්ගලයෙක් තුල සාමාන්‍ය පුතග්ජන පුද්ගලයෙක් තුල තියෙනවා මේ තමන් ඉන්නවා තමා කියලා තනි පුද්ගලයෙක් තනි ඒකකයක් පිළිබඳ අදහසක් නැත්තම් පරිකල්පනයක් තියෙනවා. ඒක එයාට එහෙම තමයි දැනෙන්නේ. කුඩා දරුවට සාමාන්‍යයෙන් අරමුණු දැනෙන්න ගන්න තැන හිතන් හිතට දැනෙන්නේ මේ තමන් කියලා කෙනෙක් ඉන්නවා කියලා. ඇයි එහෙම දැනෙන්නේ? ඒක තමයි මේ පෘථග්ජන මානසිකත්වය කියන්නේ ඒකයි. එතකොට එයාට ඒක අමුතුවෙන් කියා දෙන්න ඕනේ නැහැ. පෘථග්ජනයාට අමුතුවෙන් කියා දෙන්න ඕනේ මෙන්න මෙහෙම හිතුවොත් තමයි මේක ආත්ම වෙන්නේ කියලා නෑ. ඒක යාට ඉබේ එනවා. ඉබේ එන්නේ මොකද? ඇයි යාගේ ඇතුලේ තියෙනවා සක්කාය දිට්ඨිය. මේ කියන්නේ මේ තමන් පිළිබඳ නාම ධර්ම, රූප ධර්ම සියල්ල තමාය කියලා සලකන ගතියක් එයාගේ හිත යට අභ්‍යන්තරේ තියෙනවා. ඒකට කියන දික්ඨ අනුසය. ඉතින් ඒකෙන් එයා ගන්නවා එක්ක මේ ආත්මේ සදාතනිකයි එක්ක තමා සදාතනිකයි නැත්නම් තමන් ඉන්නේ තමන් කියන කෙනා ඉන්නේ මැරෙනකන් විතරයි මැරුණාම මේ ඔක්කොම නැති වෙලා යනවා මෙන්න මේ විදිහට එයා ඒ ආත්ම සංපරිකල්පනය තුලින් වැටෙනවා අන්ත දෙයකට සදාතනික පැවැත්මක් තියනවා කියන සාස්වතාන්තයට හෝ නැත්තම් මරණින් පස්සේ සියල්ල සිඳී බිඳී වෙනසී යනවා මේ ජීවිතේ වෙන්න පුළුවන් ඊළඟ ජීවිතේ මරණින් පස්සේ වෙන්න පුළුවන් සියල්ල සිඳී බිඳී වෙනසී යනවා කියන අන්තයට වැටෙන්න පුළුවන් එතකොට දැන් මොකද්ද මේ තමා කියලා ගන්නෙ? තමා කියලා ගන්නෙ මොනවද කියන එක අපි බලන්න ඕනේ. මොනවද තමා කියලා ගන්නෙ? ඉතින් තමා කියලා ගන්න පුළුවන් මේ තමාගේ ශරීරයට අදාළ ඉන්ද්‍රියන් ටික. ඊළඟට ඒවත් එක්ක බාහිරින් සම්බන්ධ වෙන අරමුණු ටික. මෙන්න මේ ටික අරගෙන කෙනෙක් තමා කියලා සලකන්න පුළුවන්. ඇත්තටම දැන් අපිට තමන්ගේ ලෝකය කියලා ගන්න තියෙන්නේ මොනවද? S2 S2 කින් දකින දේවල්. කන් දෙක කන් දෙකෙන් අහන දේවල්. ඊට පස්සේ නාසය නාසයෙන් ආග්‍රහණය කරන දේවල් දිව දිවෙන් දැනගන්නා රස කය කයෙන් දැනගන්නා පහස මනස මනසට හිතෙන දේවල් අරමුණු වන දේවල් මේ ටික නේද ඔබට තමන්ගේ ලෝකය තමන්ගේ පැවැත්ම කියලා තියෙන්නේ බලන්න ඌට වඩා දශමික දෙයක් තියෙනවද කියලා නැහැ නේද තමන්ගේ පැවැත්මට අදාළ දේවල් එහෙම නැහැ අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ වදාළ මේ ඇහැ ඇහැට පේන රූප කන කනට ඇහෙන ශබ්ද නාසය නාසයට දැනෙන ගන්ධය දිව දිවට දැනෙන රස කාය කායට දැනෙන පහස මනස හා මනෝද්වාරයට අරමුණු වන දේ පිළිබඳව මේ ශ්‍රාවකයා විවේකීව නුවණින් දකිනවා ඇත්තටම මේවා තුල පුද්ගලයෙක් ඉන්නවද කොහොමද මේ ඇහැ හැදිලා තියෙන්නේ කොහොමද මේ බාහිර රූප හැදිලා තියෙන්නේ කන ශබ්ද නාසය ගන්ධය දිව ශරීරය මනස මනෝද්වාරයට අරමුණු වන දේවල් මේවා කොහොමද හැදිලා තියෙන්නේ? ඒතර මේ තුල සත්වයේ පුද්ගලයෙක් ඉන්නවද කියන එක බලනවා. දැන් අපි ඇහැ අරගෙන බලමු. ඇහැ තුල සත්වයේ පුද්ගලයෙක් ඊළඟට මමයි කියලා ගන්න පුළුවන් දෙයක් තියනවාද? පුළුවන් ඇහැවෙන් කරලා ගත්තොත් එහෙම පුළුවන්ද? දැන් එතකොට හිතන පුද්ගලයෙක් තමයි දකින්නේ කියලා. ඒතර පුද්ගලයා කියන්නේ කොයි කොටසද කියන එක බලන්න ඕනේ. S2 අපි අයින් කරනවා. හොඳයි S2 අයින් කරනවා. හරි. එතකොට S2 පුද්ගලයා නෙමෙයි. දැන් හිතන්න මොකක් හරි අනතුරක් වුණා. ක්‍රියානතුරක් වෙන්න පුළුවන්. S2 තුවාල වෙනවා. එතකොට මොකද වෙන්නේ තව දුරටත්? එයාට S2 පාවිච්චි කරන්න බැරි වුණොත් S2 අයින් කරන්න වෙනවා. මොකද ශාරීරික ඊතර කොටස් ටික පවත්තන්න ඕන සමහරවිට ඒ තුවාල වෙච්ච S2 එයාට අයින් කරන්න වෙනවා. ඉතින් සමහර කෙනෙක් කියනවා වයෝ වෘද්ධ වෙනකොට සුද ඇවිල්ලා වෙනත් හේතුවක් නිසා මොකක් හරි හේතුවකින් තවදුරටත් සනීප කරන්න බැරි විදිහට එයාගේ ඇස් පෙනීම නැතුව යන. එතකොට එයාට ඇස් දෙකක් නැහැ. සමහර දේ අවස්ථා තියෙනවා කාච බද්ධ කරන්න පුළුවන්, ඇස්වල යම් කොටස් බද්ධ කරන්න පුළුවන්. ඒතර වෙන කෙනෙකුගේ ඇස්වල කොටස් තවත් කෙනෙකුට බද්ධ කරන්න පුළුවන් නා. එතකොට එහෙමනම් ඒ පුද්ගලත්වය මාරු වෙනවද? එහෙම වෙන්නේ නැහැ. කියන්නේ එහෙම මාරු වෙන පුද්ගලත්වයක් නැහැ ඇත්තටම ඇතුළ. ඒකයි කියන්නේ. අපිට ඒක ගන්න පුළුවන් හොඳටම අපේ මේ අවයව බද්ධ කිරීම තුලින් හරි රුධිර පාරමිලයනේ. එතකොට කෙනෙකුගේ ශරීරයේ තියෙන රුධිරය ඒක අරගෙන රෝගියෙකුගේ නැත් අනතුරකටපත් වෙච්ච වෙනත් කෙනෙකුගේ ශරීරයට ඇතුල් කරනවා. එතකොට හිතන්න දැන් මගේ ශරීරයේ තියෙන රුධිරය අර ගන්නවා. මම කාට හරි පරිත්‍යාග කරනවා මගේ රුධිරය. එතකොට දැන් මගේ පුද්ගලත්වය ඒ රුධිරයේ තියෙනවද? මේ හාමුදුරුවන්ගේ ලේ කිව්වහම මේ මගේ පුද්ගලත්වයක් ලේවල තියනවාද දැන් ඒක ඊට පස්සේ මේ ශරීරයෙන් බැහැර කරනවා බැහැර කරලා ඒක අරන් ගිහලා රෝගියෙකුට දෙනවා එතකොට දැන් මගේ පුද්ගලත්වයේ රෝගී ලේ හරහා රෝගියාට යනවද නැහැ දැන් මගේ වැරදි ආකල්පය නිසා මම හිතන්න පුළුවන් මේ ශරීරයේ තියෙන ලේ මගේ කියලා ඊට පස්සේ ඒ ලේ අරගෙන ගිහිල්ලා අර රෝගියාගේ ශරීරයට ලබා දුන්නායින් පස්සේ ඒ රෝගියා හිතනවා දැන් කොහොමද ඒනේ එයාගේ කියලා. එතකොට ඒකෙන් පේනවා මේ අපි මේ පුද්ගලත්වයෙන් සලකන දේවල් තුළ ඇත්තට මෙහෙම දෙයක් නැහැ. ඉතින් තියෙන්නේ මොකද්ද? හේතුඵල වශයෙන් හටගත් ධාතු සමුදායක ක්‍රියාකාරීත්වයක්. අන්න ඒක අපි තේරුම් ගන්න ඕන. හිතන්න දැන් වකුගඩු බද්ධ කිරීමක් කරනවා. මගේ වකුගඩුවක් මම කාට හරි පරිත්‍යාග කරන වකුගඩු රෝගියෙකුට. එතකොට මේ ශාරීරියේ තියෙනකම් මේ වකුගඩුව ඇත්තට මම දන්නේ නැහැ මගේ වකුගඩුවක් තියෙනවද කියලා. නමුත් වෛද්‍යවරු පරීක්ෂා කරලා කියනවානේ. එතකොට අපි ශරීරයේ කොටස් හැදිලා තියෙන හැටි සෞඛ්‍ය විද්‍යාව අනුව ජීව විද්‍යාව අනුව හදාරනකොට වකුගඩු දෙකක් තියෙනවා කියලා අපට උගන්වනවා. ඉතින් ඒකකින්ද දාන්නවා මිසක් නැත්නම් මට පේන්නේ නැහැ මම දන්නේ නැහැ. ඉතින් එතන හැබැයි දෙන්න ඕන නම් මම දෙනවා කියලා හිතමු. මම රෝගියෙකුට දෙනවා වකුගඩුවක්. එතකොට මගේ පුද්ගලත්වයෙන් මොනවා හරි යනවද අර වකුගඩුව හරහායි පුද්ගලයාට? නෑ එහෙම දෙයක් වෙලා නැහැ. ඉතින් එතකොට පේනවා මේ ශරීරයේ කිසිම කොටසක් තුල එහෙම ගන්න පුළුවන් පුද්ගලත්වයක් ඇත්තේ නැහැ. හරි S2 අපි අයින් කරා කියමු. හරිද? එතකොට ශරීරයේ අනිත් ටික තියෙනවානේ කන් දෙක, නාසය, දිව, ශරීරය, මනෝද්වාරය. එතකොට අපි හිතමු තවත් මොකක් හරි හේතුවක්. දැන් අනතු ඒ අනතුරු හින්දාම S2 පේන්නේ නැතුව ගියා වගේම කන් දෙකත් ඇහෙන්නේ නැතුව යනවා. හරිද? එතකොට ඉතින් පුද්ගලත්වයේ එතකොට හරි S2 පේන්නේ නැහැ. දැන් කන් දෙක ඇහෙන හැබැයි අනිත් ඒවා වැඩ. එතකොට මොකද වෙන්නේ? අපට කියන්නේ නැණ කන් දෙකක් පුද්ගලත්වයේ නෙමෙයි. නාසයෙන් දැනෙන ගන්ධේ ගන්ධේ දැන ගැනීම. එතකොට මේක පුද්ගලත්වයේ කියලා සලකන එකත් එහෙමනම් වැරදි කියන එක අපට තේරුම් ගන්න පුළුවන්. දිවට දැනෙන රස හා රසය දැන ගන්නා දිව මේකත් පුද්ගලත්වයකින් සලකන්න බෑ. ඒ වගේම තමයි කයට දැනෙන පහසත් පුද්ගලත්වයකින් සලකන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච ශරීරය මුල් කරගෙන ඇති වෙන සිත් පරම්පරාව නිසා කියන්නේ කය මුල්ව දැනෙන සිත් පරම්පරාව නිසා තමයි අපට කයට දැනෙන පහස දැනගන්න හඳුන ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට මනෝද්වාරයක් ඒ විදිහේ පුද්ගලත්වයකින් ගන්න බැ නමුත් ගොඩක් දෙනේ දැන් අනිත් ඒවා පුද්ගලත්වයකින් ගන්න බැහැ කියලා යම් දුරකට තේරුණා මේ මනෝද්වාරයේ සිත් පහළ වෙන එක ඒක පුද්ගලත්වයකින් ගන්නවා මන ආයතනයේ පුද්ගලත්වයකින් ගන්නවා ඇත්තටම බැලුවාම මන ආයතනය කියන්නේ මේ එක එක සිතක් නෙමෙයි. සිත් පරම්පරාවක්. ඉතින් අන්න ඒක නිසා තේරුම් ගන්න ඕනේ මේ සිත් පරම්පරාවකින් තමයි අපි දැනගන්නේ පිළියෙට පහළ වෙවි පැවතිලා නැති වෙලා යන සිත් පරම්පරාවකින් තමයි අපි අරමුණු දැනගන්නේ. ඉතින් එකම සිතක් වුණා නම් පොඩි කාලේ හිතපු විදිහටම අපි හිතන්න එපාය. එහෙම නැහැනේ. පොඩි කාලේ හිතපු විදිහටද දැන් ඔබ හිතන්නේ නැහැ. පොඩි කාලේ අපි තාම ලදමොළඳ විදිහට හිතුවා. ඊළඟට ඉස්කෝලේ බාල කාල බාල කාලේ පාසල් යන කාලේ ඊට අදාළ විදිහට හිතුවා. ඊට පස්සේ තරුණ කාලේ ඊට අදාළ විදිහට හිතුවා. දැන් හිතන්නේත් ඒකමද? අපුයි නෑ. ඒ ඉස්සර කාලේ කියලා හිතිච්ච දේවල් දැන් එපා වෙලා. ඉස්සර කාලේ හිතපු යාළුවෝ සමහර අය දැන් මතකත් නෑ. ඉස්සර කාලේ හිතපු ඥාතීන් සමහර අය දැන් තරහකාරයන් බවට පත් වෙලා. ඒ කාලේ තරහ වෙලා හිටපු අය දන්නේ නැතුව හිටපු අය දැන් හොඳ යාළුවෝ වෙලා. ඉතින් එතකොට දැන් බලන්න අපේ මේ හිතන පිළිවෙල රටාව ආකල්ප කොච්චර වෙනස් වෙලාද. එතකොට එහෙමනම් මේ එකම සිතක්, එකම මනසක්, එකම අරමුණු කියලා ගන්න බෑනේ. ඉතින් මෙන්න මේ විදිහට විවේකීව හිතන්න ඕනේ. ගහක් මුලකට ගිහිල්ලා හරි පාළු තැනකට නිදහස් තැනකට පාළු තැනකට යන්න කියලා කිව්වේ මොකද දැන් මේ මේ නුවණින් සැලකීම කර කර ඉන්නකොට තව කෙනෙක් ඇවිල්ලා තවත් දෙයක් කතා කරනවා ළඟ කරන්න කතා කරනවා කන්න කතා කරනවා බොන්න කතා කරනවා නටන්න කතා කරනවා එතකොට මේ මානසිකාරය මේ නුවණින් සැලකීම කරන්න බෑනේ ඒකයි මේ විවේක තැනකට නිදහස් තැනකට යන්න කියන්නේ ඒකයි නැත්තම් මේකට කැලේකටම යන්න ඕන කියන එක නෙමෙයි ගහක් මුලකටම යන්න ඕන කියන එක නෙමෙයි Tamanට බාධාාවක් නැතුව පීඩාවක් නැතුව Taman මේ හරි දෙයක් හිතන්න හදන උත්සාහය කරදරයක් නැතුව කරගන්න පුළුවන් තැනකට යන්න. එහෙම ගිහිල්ලා බලන්න ඇත්තට මොනවද මේ Taman පුද්ගලත්වයෙන් අරගෙන තියෙන්නේ. ඇහැයි රූපයි දෙක හැර, කනයි ශබ්දයි දෙක හැර, නාසයයි ගන්ධයයි දෙක හැර, දිවයි රසයයි දෙක හැර, කයයි පහසයි දෙක මනසයි මනසට අරමුණන දේ හැරෙන්න පුද්ගලත්වයෙන් ගන්න පුළුවන් දේවල් තියනවාද? ඒවත් හැදිච්ච හැටි ක්‍රමානුකූලව බෙදලා බෙදලා බලන්න. දැන් අද කාලේ සෞඛ්‍ය විද්‍යාව, වෛද්‍ය විද්‍යාව ගොඩාක් දියුණුයි. ඉතින් එතකොට ඒ අනුව ඔබට පුළුවන් මේ ඇහි සංයුතිය කියන්නේ බාහිර සංයුතිය කොහොමද කියලා ඒ අනුව බෙදා විශ්ලේෂණය කරලා බලන්න. සෛල රාශියකින් හැදිච්ච ඒකකයක් හැටියට ඔබට පැහැදිලි වෙනවා ඇති. ඉතින් එතකොට බලන්න මේ Taman ඉන්නේ කොයි සෛලයේද? ඉතින් අපිට පේනවා හිමිකක් නැහැ. කනත් එහෙමයි. කනත් සැකසීලා තියෙන හැටි ඔබට අධ්‍යයනය කරලා බලන්න පුළුවන්. නාසය දිව ශරීරය මේ ඔක්කොම බලන්න නහර පොටක් පාසාම වෙන් කළා වෙන් කළා බලන්න ඕනේ තමන් ඉන්නේ කොයි කොටසේද එහෙම එකක් නෑ. ඊට පස්සේ මනෝද්වාරය ගැනත් බලන්න. ඔබට බලන්න පුළුවන් සරල ක්‍රමයක් තමයි කිව්වේ හිතපු විදිහේ වෙනස් වෙච්ච හැටි හිතන්න. බාල කාලේ ඉඳන් අද වෙනකන් Tamange සිතීම් රටාව පහළ වෙච්ච සිත් ඊළඟට ආකල්ප හිතන දේවල් බලාපොරොත්තු වෙන දේවල් මේව කොච්චර වෙනස් වුණාද කියලා බලන්න. එතකොට ඒකෙන් පේනවා මේ තනි පුද්ගලයේ තනි මම කියලා ගන්න පුළුවන් කෙනෙක් මේ තුල ඇත්තේ නැහැ. ඉතින් එහෙමනම් මමත්වයෙන් ගන්න පුළුවන් කිසිම දෙයක් මේ ආයතන තුල ඉන්ද්‍රිය තුල එහා සම්බන්ධ අරමුණු තුල නැත්තම් එහි ඒත් එහා ගිය කවුරු හරි දෙවියෙක් බ්‍රහ්මෙක් මවපු තමන්ගේ මවපු ආත්මයක් මොකක් හරි එහෙම නිත්‍ය පදාර්ථයක් තමන් තුල තියෙනවා කියලා සලකන එකට කොච්චර අනුවණකමක්ද මෝඩකමක්ද ඉතින් අන්න ඒක නිසා මේව බෙදාගෙන බලන්න ඉතින් ඊළඟට භාග්‍යතුන් වහන්සේ <clears throat> ද්වය සූත්‍රෙහි පෙන්වා දෙනවා මේ මේ ආයතන මුල්ල සිතක් කොහොමද ඇති වෙන්නේ? ද්වයන් ද්වයන් පටිච්ච විඥාන සම්භෝති. මහණෙනි හැම වෙලෙම මේ ආයතන දෙකක් නැත්නම් කරුණු දෙකක් නිසායි සිත් පහළ වීම සිද්ධ වෙන්නේ දැනීම ඇති වෙන්නේ ඒ කොහොමද චක්කුංචේ රූපාච ඇහැයි රූපයයි දෙක නිසා ඇහි දැනීම ඇති වෙනවා. ඇහැ මුළු දැනීම ඇති වෙනවා. කනත් ශබ්දයක් දෙක නිසා ශබ්දේ දැනීම සිද්ධ වෙනවා. කන මුළු දැනීම සිද්ධ වෙනවා. නාසයත් ගන්ධයත් දෙක නිසා නාසය මුළු දැනීම සිද්ධ වෙනවා. කයත් පහසත් නිසා කය මුළු දැනීම සිද්ධ වෙනවා. මනසත් මනසට අරමුණු වන ධර්මත් නිසා ඒ මනෝද්වාරයේ සිත් පහළ වීම සිද්ධ වෙනවා. එන මේ විදිහට හැම වෙලෙම මේ ද්වයන් ද්වයන් පටිච්ච විඥාන සම්භෝති කියලා වදාළ විදිහට තමන්ගේ ආධ්‍යාත්මික ආයතනත් බාහිර ආයතනත් නැත්නම් බාහිර අරමුණුත් සම්බන්ධ වීම නිසා තමයි හැම වෙලේම දැනීමක් ඇති වෙන්නේ. එතකොට ඒකෙන් අපිට වෙන ඇහත් නැත්නම් රූපත් නැත්නම් ඇහැ මුල දැනීමක් ඇති වෙන්නේ නැහැ. කනත් නැත්නම් ශබ්දත් නැත්නම් කන මුල දැනීමක් ඇති වෙන්නේ නැහැ. නාසයත් ගන්ධයත් නැත්නම් නාසය මුල දැනීමක් ඇති වෙන්නේ නැහැ. දිවත් රසයත් නැත්නම් රස දිව මුල දැනීමක් ඇති වෙන්නේ නැහැ. කායත් පහසත් නැත්නම් කය මුල දැනීමක් ඇති වෙන්නේ නැහැ. මනෝද්වාරයත් ඊට ගෝචර වෙන අරමුණුත් නැත්නම් මනෝද්වාරයේ මුල්ව දැනීමක් ඇති වෙන්නේ නැහැ. ආ එහෙමනම් අපිට පේනවා ඒ දැනීමත් තනි එකක් නෙමෙයි මේ රාශියේම එකතුවක් පරම්පරාවක්. එහෙමනම් හිතන තනි පුද්ගලයෙක් නැහැ. මනම් මේ සියල්ලම වෙන් කරලා වෙන් කරලා බැලුවාම මෙතන සත්වයේ කියලා ගන්න තනි කෙනෙක් ඉන්නවද? එහෙම නැහැ. ඒක ප්‍රඥාප්තියක් විතරයි. පුද්ගලයෙක් කියලා ගන්න තනි කෙනෙක් ඉන්නවද? එහෙම නැහැ. ඒක ප්‍රඥාප්තියක් සම්මුතියක් විතරයි. ඊළඟට මමත්වයෙන් ගන්න දෙයක් තියනවද? එහෙම නැහැ. ඒකත් සම්මුතියක් ප්‍රඥාප්තියක් විතරයි. ආත්මය කියලා ගන්න දෙයක් තියනවද? එහෙමත් නැහැ. ඒකත් පරිකල්පනයක් විතරයි. එහෙමනම් තියෙන්නේ මොනවද? මේ ආයතන ටික තියෙනවා. ඒ ආයතන තවදුරට බෙදලා බෙදලා බලනකොට නාම ධර්ම හා රූප ධර්ම සමුදායක් දැන් අපිට ගන්න පුළුවන්. ඇහි පේන කොටස. ඒකනේ අපි චක්ඛායතනෙ කියන්නේ. ඒක රූප වලටයි ඇහැට පේන වර්ණ රූප ඒකත් රූපේටයි <clears throat> කනේ තියෙන ශබ්ද ඇසීමට අදාළ කොටස ඒකත් රූපේටයි බාහිරින් ඇහෙන ශබ්දය ඒකත් රූපේටයි නාසයට නාසයේහි තියෙන ගන්ධය දැනීමට සංවේදී කොටස ඒකත් රූපේටයි ඊළඟට ඒ ගන්ධ ඒ ඒවත් රූපේටයි ඊළඟට දිවේ තියෙන රස දැනෙන සංවේදී කොටස ඒකත් රූපයට ඇති. ඊළඟට රසවත් ආහාර නැත්නම් මොනහරි ආහාරයෙන් පානෙන් දැනෙන රසය, ඕජාව ඒකත් රූපයට ඇති. ඊළඟට මනෝද්වාරයේ මනෝද්වාරයේ පහළ වෙන ඔක්කොම සිත් මන ආයතනේ නාමින් හඳුනන. ඒක රූප නෙමෙයි. ඒක අරූප නැත්නම් ඒක නාම ගණයට අයිති වෙන්නේ. එතකොට එතන තියෙනවා සිත් හා ඒ සිත්වල පහළ වෙන චෛතසික. ඒ ඔක්කොම නාම ධර්ම. එතකොට වරසට අරමුණු වන දේවල් ධම්ම නාමයෙන් ගත්තහම තියෙනවා ගොඩක්. දැන් එතන ප්‍රමාදයක් සිත්තික කියන්නේ මන ආයතනය කියලා ගන්න සිත්තික. එතකොට මේ සිත්වල ඉඳන චෛතසික ඒවා ගන්න ධම්ම නාමයෙන්. සිත්වල ඉඳන චිත්තාංග චෛතසික ගන්න ධම්ම නාමයෙන්. එතකොට මේ ධම්ම කොටට අයිති වෙන සියුම් රූප කොටසකුත් තියෙනවා. ඒ කියන්නේ මනෝද්වාරයට අරමුණු වන චෛතසික ඊළඟට සූක්ෂම රූප නිර්වාණ ධාතුවත් ගන්න පුළුවන් ධම්ම නාමය. එතකොට සිත් සියල්ල දැන් අපි අභිධර්මානුකූලව කියන සිත් 89ක්. අන්න ඒ සියල්ල මන ආයතනයේ හැටියට ගන්නවා. මෙන්න මේකෙන් අපිට පේනවා මෙන්න මේ නාම රූප කියන්නේ චිත්ත චෛතසික රූප කියන මේ පරමාර්ථ ධර්ම ටික තමයි මේ සියල්ලෙන් කියන්නේ නැත්නම් මේ ඇහැ කන නාසය දිය ශරීරය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම මේ තුලින් කතා කරගෙන. ඉතින් මේ සියල්ලම සත්වේ පුද්ගලෙක් ආත්මයක් වශයෙන් මමත්වයෙන් ගන්න පුළුවන් දේවල් නෙමෙයි. ඉතින් මෙන්න මේ විදිහට නුවණින් සලකනවා මේ කිසිවක් මම හෝ මගේ හෝ මගේ ආත්මය නෙමෙයි කියලා. මෙන්න මේක තමයි අනාත්ම සංඥාව කියලා කියන්නේ කොටින්ම කියනවා. ඉතින් එතකොට දැන් මේ අනාත්ම සංඥාවත් අනිත්‍ය සංඥාවත් එක්කම සම්බන්ධයි. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ ගිය ස්වාමින් වහන්සේට වදාලේ අනිච්ච සංඥා භාවයේ තබ්බා අස්විමාන සමුග්ඝාතානේ මම වෙමි කියන හැඟීම දුරු කරන්න අනිත්‍ය සංඥාව පුරුදු කරන්න. අනිත්‍ය සංඥානෝමයේ ගිහිය අනාත්ම සංඥා සන්තහාති. දැන් සමහර කෙනෙකුට එකපාරම මේ අනාත්මයි කියන එක ප්‍රකට වෙන්නේ නැහැ. නමුත් භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා අනිත්‍ය සංඥිනෝ මේ ගිය අනත් සංඥා සංතාති. අනිත්‍ය වශයෙන් බලන කෙනාට ක්‍රමයෙන් පේනවා මොකද්ද? අනිත්‍ය දේ වෙනස් වෙන දේ මේවා පරිපූර්ණ නෑ දුකටයි අයිති. ඒ දුක තුල මේවා තමන් කළත් නෙමේ, අනුන් කළත් නෙමේ, තමන් හා අනුන් කළත් නෙමේ, ඉබේ හටගත් නෙමේ, හේතුඵල වශයෙන් හැදිච්ච දේ හේතුඵල වශයෙන් ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා ඒ හින්දා මේවා තුල සත්පුද්ගල ආත්ම වශයෙන් ගන්න දෙයක් නැහැ කියන අවබෝධය ඇති වෙනවා. අන්න ඒකයි මේ අනාත්ම ලක්ෂණය අවබෝධ කර ගැනීම කිව්වේ. ඉතින් මෙන්න මේ අනිත්‍ය සංඥාව, අනිත්‍ය දේ දුකයි කියලා අවබෝධ කර ගැනීමේ දුක්ඛ සංඥාව, ඒ දුක්ඛ සංඥාව තුල මේ දුක මම කරන දෙයක්වත්, අනුන් කරන දෙයක්වත්, දෙගොල්ලම කරන දෙයක්වත් ඉබේ හටගත් දෙයක් නෙවෙයි. හේතුඵල හැටියට හටගත් නාම රූප ධර්ම පරම්පරාවක් කියලා දැකීම තමයි අනාත්ම සංඥාව කියන්නේ. Tamange වශයෙන් පවත්වන්න බෑ. අනාත්ම ලක්ෂණ සූත්‍රය, අනාත්ම ලක්ෂණ සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. මේ රූපය තුල ආත්මයක් තිබ්බා නම් වේදනා සංඥා සංස්කාර ආදී චේතනා ආදී සංස්කාර අරමුණු දැනීමේ සිත් තුල ආත්මයක් Tamange කියලා ගන්න පුළුවන් දෙයක් තිබ්බා නම් නයිදං ආබාධාය සම්වත්තති. මේ කිසිවක් දුකට හේතු වෙන්නේ නැහැ. මේ කිසිවක් වේදනාවට, පීඩාවට හේතුවක් වෙන්නේ නැහැ. එහෙනම් මේවා මගේ දේවල් මේ විදිහට පවතින මේ විදිහට නොපවතින කියලා Tamanට ඕන විදිහට Tamanගේ වශයෙන් පවත්වන්න පුළුවන් වෙන්න නමුත් අපි දන්නවා මේ කිසිම දෙයක් අපට ඕන විදිහට අපේ වශයෙන් පවත්වන්න බෑ. දැන් හොඳම දේ තමයි ඔබට බලන්න පුළුවන් ඔබේ කය ගැන මේක අනාත්මද කියන එක තේරුම් ගන්න. ඔබට බලන්න පුළුවන් ඔබේ කය ගැන. දැන් බලන්න අපි ලෙඩ වෙනකොට කලින් කියලා ලෙඩ වෙනවද? දැන් ඔන හෙට ලෙඩ වෙන්නයි යන්නේ. හිඳ දැන් පරිස්සම් වෙන්න කියලා එහෙම කයෙන් අපිට සංඥාවක් එනවද? එහෙම නැහැ. ඒ සමහර රෝග ලක්ෂණ කලින් මතුවෙනවා. ඒක නෙමෙයි මේ කියන්නේ. අපිට පුළුවන් ද එහෙනම් ලෙඩ වෙන්නයි යන්නේ. දැන් එහෙනම් මම මොකක් හරි කරලා ලෙඩ නොවී ඉන්නවා කියලා එහෙම බෑ. ලෙඩ වෙන්න සිද්ධ වෙන්න කරුණු කාරණා ගැළපීච්චාම ලෙඩ වෙන්න සිද්ධ වෙනවා. ඊළඟට දැන් අපේ ශරීරයේ ක්‍රමයෙන් දුර්වල වෙනවා. උපන්න දවසේ හිටන් තියෙන தත්ත්වේ නෙවෙයි අද වෙනකොට, අද තියෙන தත්ත්වේ නෙමෙයි හෙට වෙනකොට. ක්‍රමයෙන් ක්‍රමයෙන් දුර්වල වෙනවා. මහලු බවටපත් වෙනවා. කෙස් පැහෙනවා, හැම රැලි වැටෙනවා, දත් ගැල වෙනවා. ඊට පස්සේ මේ ශරීරයේ තියෙන ශක්තිමත් භාවය ටිකෙන් ටික දුර්වල වෙනවා ලෙඩ රෝග හට ගන්නවා යාය ගන්න බැරි වෙනවා එක තැන් වෙනවා මෙන්න මේ විදිහේ මේ ජරාව අනේ මන්ට නම් එහෙම ජීවත් වෙන්න බෑ මට නම් මේ ලෙඩා දුකා වෙලා එක තැනකට වෙලා ඉන්න බෑ. මට නම් වයසට යන්න බෑ කියලා අපිට එහෙම නවත්තන්න පුළුවන්ද? බෑ. හේතුඵල වශයෙන් සිද්ධ වෙනවා. ඊළඟට මරණයත් එහෙමයි. ඒක මේ මොහොත ඊළඟ මොහොතේද අදද හෙටද කියලාත් අපි දන්නේ නැහැ. කලින් කියන්නේ නැහැ. ඔන්න ඔබට මෙච්චර කල් ජීවත් වෙන්න දිනවා. ඔන්න දැහෙට මැරෙන්න ලෑස්ති වෙන. අනිද්දා මැරෙන්න ලෑස්ති වෙන. එහෙම නැහැ. සමහර ඉතින් සමහරු ලෙඩ ඇඳේ මරණ මංචකේ ඉන්න අය නම් දැන් කොයි වෙලේ මැරෙයිද දන්නේ නැහැ කියලා එහෙම මේ කියන්න පුළුවන්. එහෙම නෙවෙයි. නමුත් දැන් තමන් මැරෙන්න යනවා. දැන් නම් මැරෙන්න බෑ. දැන් හිතන්න ඔබ ගැන ඔබ ඔබ හිතනවා නේ අදහෙට නම් මැරෙන්න බෑ අපට කොච්චර වැඩ තියෙනවද ගෙදර දොරේ වැඩ තියෙනවා කාර්යාලේ වැඩ තියෙනවා දුවා දරුවන්ගේ වැඩ තියෙනවා එතකොට ලබන සතියේ තමන්ගේ දුව නැත්තම් පුතා විවාහ වෙනවා ආ එතකොට එතකම් මම කොහොමත් ඉන්න ඕන මේ වැඩ ටික අනිවාර්යෙන් කරන්න ඕනේ අද නම් මැරෙන්න බෑ කියලා එහෙම පුළුවන් දෙයක් නෑ සමහරට අද මරණය වෙන්න පුළුවන්. ඒවා ඒවා Tamanට ඕන විදිහට වළක්වන්න පවත්වන්න බෑ. අන්න ඒකත් අපිට මේ අනාත්ම ලක්ෂණය තුලම තමයි තේරුම් ගන්න තියෙන්නේ. Tamanගේ වශයෙන්ෙහි පවත්වන්න බෑ. ඒවා හේතුඵල සැකසෙන විදිහටයි යන්නේ. ටිකන් ඒකයි භාග්‍යතුන් වහන්සේ අනාත්ම ලක්ෂණය පැහැදිලි කරමින් වදාළේ මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පහ තුල ආත්මයක පැවැත්මක් තිබ්බා නම් Taman කියලා Tamanට ඕන විදිහට පවත්වන්න පුළුවන් බවක් ඊශ්වරත්වයක් තිබ්බා නම් නෛධං ආබාධාය සංවත්තති මේ එකක්වත් ආබාධය පිණිස හේතු වෙන්නේ ලබ්භේ ලබ්භේතච මේ ත ලබ්භේතච රූපේ එවං මේ රූපං හෝතු එවං මේ රූපම් මා හෝසි එහෙමනම් මේ රූපේ තුල මගේ රූපේ මෙහෙම වෙන්න ලස්සන වෙන්න සුදු වෙන්න උස වෙන්න මහත් වෙන්න තරුණ වෙන්න වයසට යන්න එපා අන්න එහෙම පවත්වන්න පුළුවන් වෙන්න ඕන හැබැයි එහෙම ලබන්න බෑ කියන්නේ නේද තස්මා රූපං අනාත්ත. ඒ හින්දා යන්තින් අනිවාර්යම රූපානාත්මයි. වේදනත් එහෙම මට වේදනාව විතරයි මට දුක එපා මට වෙන වේදනාව එපා. එහෙම පවත්වන්න පුළුවන්ද බෑ. සැප වේදනාවට ඕන විදිහේ ස්පර්ශයක් නම් සැප වේදනාව තියෙනවා. දුක් වේදනාවට හිත කරව ස්පර්ශයක් නම් අනිවාර්යෙන් ඇති වෙන්නේ දුක සැප නෙමෙයි. මධ්‍යස්ථ වේදනාවට හිත කරව ස්පර්ශයක් නම් ඇති වෙන්නේ මධ්‍යස්ථ භාවය. අරමුණු හැඳිනීමේ සංඥාත් එහෙමයි. චේතනාදී සංස්කාරات එහෙමයි. ඒ ඊට අදාළ අදාළ පරිසරය තුලින් ඉනට හේතු ගැළපීම තුලින් ඊට අදාළ ප්‍රතිඵලය ලැබෙන්නේ. සිත් පහළ වීමත් එහෙම. ඉතින් ඒවා අන්න ඒ විදිහට ඒ යථා ස්වභාවයෙන්ම පවතින තත්වාකාරයෙන් තේරුම් අරගෙන මේ හැම දෙයක්ම හේතුඵල වශයෙන් හටගෙන පැවතිලා බිඳී යන ධර්ම සත්‍ය පුද්ගලාත්ම වශයෙන් මමත්වෙන් ගන්න දෙයක් නැහැ කියන අවබෝධයයි මේ අනාත්ම සංඥාව තුළ විස්තර කෙරෙන්නේ. ඉතින් ඔබත් බලන්න ඔබට පහසු වෙලාවට විවේකීව හිඳගෙන මේ බව නුවණින් දකින්න මේ වාහනේ කියන්නේ කොට වුණත් ඇවිදිනකොට වුණත් Tamanට පොඩි මොහොතක් හෝ Taman ගැන හිතන ස්පාසුවක් තියෙන වෙලාවක මේ ගැන හිතන්න. ඉතින් සමහර කෙනෙකුට Taman ගැන හිතන්නවත් ස්පාසුවක් නෑ. ඒක තමයි කනගාටුදායකම තත්ත්වය. මොකද ඒකට හේතුව මේ සත්‍යය තේරුම් ගන්න පුළුවන් උතුම්ම කෙනෙක් තමයි කවුද? මිනිසයා. ඊළඟට දෙවිවරු බ්‍රහ්මියොත් ඉන්නවා. ඒ වුණාට මේ ලෝකයට බුදු කෙනෙක් පහළ වෙච්ච අවස්ථාව ඉතාම හොඳින් මේ ධර්මය අහලා තේරුම් ගන්න පුළුවන් අය තමයි බුද්ධිමත් මිනිස්සු. ඉතින් ඔබ බුද්ධිමත් මිනිසෙක් නම් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්නද තිරිසන් සතුන්ට මේවා අහලා තේරුම් ගන්න බෑ. නමුත් බුද්ධිමත් ඔබ මේවා අහන්නොත් අහක බලාගෙන යනවනම් අන්තිමට දුකටපත් වෙච්චහම අපට කියන්න දෙන මොන පැත්ත බලාගෙනද බණ ඇහුවේ කියන එක. ඉතින් අන්න ඒක නිසා මේ ධර්මතාව හොඳින් තේරුම් අරගෙන බුදු කෙනෙක් ලෝකයට පහළ වුණේ ඔබ අප වෙනුවෙන් මහා කරුණාවෙන් මේ සත්‍ය කියා දෙන මේ ටිකවත් තේරුම් ගන්න ඔබට ඒකාන්තෙම යහපතක් වේ. එතකොට ඔබ ලෙඩ වුණත් ඔබට දුකක් ඇති වෙන්නේ නැහැ. එතකොට ඔබට සද්ධාව පිහිටුවා ගන්න පුළුවන්, ප්‍රඥාව පිහිටුවා ගන්න පුළුවන්. ඇත්තනේ මේකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ ලෙඩ වෙන කය ලෙඩ වෙනවා මේක නවත්තන්න බෑ කියලා. එතකොට එහෙමනම් මේ කය මගේ වුණා නම් මට ලෙඩ නොවී ඉන්න පුළුවන්. එහෙමනම් මේකයි මගේ නොවේ මම නොවේමි. මේවා හේතුඵල වශයෙන් හටගත් දේ කියලා දකිනකොට මනස ලෙඩ වෙන්නේ නැහැ. එහෙම නැත්තම් මොකද වෙන්නේ? ඔබ කයින් ගිලන් වෙනකොට මනසත් ලෙඩ වෙනවා. ඔබ කැමති නෑ ලෙඩ වෙන්න. හැබැයි ලෙඩ වෙන්න සිද්ධ වෙන. ඒකට කල්පනා අනේ ලෙඩ වුණා. අතක් පයක් කරන දැන් මම මොකද කරන්නේ? දැන් මට මෙහෙම ඉන්න පුළුවන්ද? මගේ වැඩ කටයුතු මොකද කරන්නේ? රැකියාවට මොකද වෙන්නේ? දුවා දරුවන්ට මොකද වෙන්නේ? අනේ හපොයි කියලා ඔබ මානසිකවත් ලෙඩ වෙනවා. ඉතින් බලන්න දැන් බුදුරජාණන් වහන්සේ මේ අනාත්ම වශයෙන් ජීවිතය ගැන දකින්න කියුවේ කොච්චර වටිනවද? අන්න එතකොට මේ මනස නිරෝගීව පවත්වා ගන්න පුළුවන්. දැන් සමහර කෙනෙක් කියනවා වයෝ වෘද වෙනකොට දරුවෝ ඈත් වෙලා ගිහිල්ලා බලන්න කෙනෙක් නැහැ. ඒගොල්ලෝ තින් ජීවිත කාලෙම විශ්වෝපයෙන් අඬාන ගත කරනවා නේ දරුවෝ හිටියට සලකන්නේ නැහැ. නැත්නම් දරුවෝ දාලා ගිහිල්ලා මට කර යමක් කර කියා ගන්න බෑ දැන් මං හරි අසරණ වෙලා. ඉතින් එතකොට බලන්න හිතේ ඇති වෙන විශ්වෝපේ ඒකෙන්ම මනස ගිලා. නමුත් ඔබට පුළුවන් නම් හිතන්න ජරා ජීර්ණ වෙනකොට කවුරුවත් නොසලකා හරිනම මේක තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ඉතින් ලස්සන කාලේ තරුණ කාලේ සල්ලි භාගේ තියෙන කාලේ හැමෝම හිටියා වට කරගෙන. නමුත් දැන් ජරා ජීර්ණ වෙලා තමන්ගෙන් කාටවත් වැඩක් නැති වෙනකොට වැඩක් ගන්න බැරි වෙනකොට හැමදේනම තමන්ගෙන් ඈත් වෙලා යන කවුරු හරි ඉතින් ওই ළඟට කෑම ටිකක් දෙයි, ආඳුමක් මේ බෙහෙත් ටිකක් දෙයි. ඉතින් ඔහේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්න වෙනවා. හැබැයි ඉතින් ඒ පාඩුවේ පැත්තකට වෙලා ඉන්න අවස්ථාවෙම ඔබ හිතන්නේ ඇත්ත බුදුරජාණන් වහන්සේ මේ ටික වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ කලින් කිව්වා. වයසට යනවා මේක නවත්තන්න බෑ කියලා භාග්‍යතුන් වහන්සේ කලින් කිව්වා. ඉතින් මේව මගේ නම් මට ඕන විදිහට පවත්වන්න පුළුවන් වෙන්නේ මේක බෑ. බලන්න එතකොට හිත කොච්චර නිරෝගීද ප්‍රභාස්වරද. එතකොට මරණය ගැනත් ඒ විදිහට ලෙඩ ඇඳේ ඉඳගෙන කල්පනා කරන්න පුළුවන්. දැන් මේ කය බිඳී යනවා. මේ හේතුඵල පරම්පරාව සැකසීලා තියෙන මේ විදිහට. එතකොට එයාගේ හිත බොහෝම ප්‍රභාස්වරයි. ඉතින් එයාට මේ ලෙඩ ඇඳේ ඉඳගෙන එහෙම නොවනින් දකින්න දකින්න හිත නිරන්තරයෙන්ම ප්‍රමුදිත වෙනවා. ප්‍රීතියටපත් වෙනවා. හිතේ සංසිඳීම ඇති වෙනවා. එයාට මරණ සතිය, අනිත්‍ය සංඥාව, දුක්ඛ සංඥාව, අනාත්ම සංඥාව, අසුභ සංඥාව, ආදීනව සංඥාව මේවා නිරායසයෙන් වැඩෙනවා. ඒවා වැඩෙන්න වැඩෙන්න හිත බොහෝම ප්‍රමුදිතයි, සමාහිතයි. එතකොට එයා නිරන්තරයෙන් මේ මානසිකාරයෙන් ඉන්නේ. එයාගේ හිත කය කොච්චර වේදනාකාරී වෙන්න පුළුවන්, පීඩාකාරී වෙන්න පුළුවන්. නමුත් එයාගේ මනස බොහොම ශක්තිමත්, බොහොම නිරෝගී. එතකොට එයාට සමහරවිට ඒ විදර්ශනා මානසිකාරය තුළ මේ ජීවිතේ මරණ මංචකය දක්වාම එයා බොහොම සැනසෙල්ලෙන් ගත කරන්නේ. ඒ විතරක් නෙවෙයි යාට ඒ විදර්ශනා නුවණ වැඩි ගියොත් සමහරකට මේ ජීවිතේම යම්කිසි මාර්ගඵලයකටපත් වෙන්න පුළුවන්. ඒතර බලන්න මේ අනාත්ම සංඥාව එදිනදා පුරුදු පුහුණු කරනවා නම් කොච්චර ශාන්තියක් සැලසෙනවද? ඉතින් මේ ජීවිතේම ගත්තොත් කොච්චර ප්‍රශ්න ගැටලු निराකරණය කරගන්න පුළුවන්ද? දැන් තමයි ඔබට ඕන ඔබේ යටතේ ඉන්න අය ඇසුරේ ඉන්න අය ඔබට ඕන විදිහට පවත්වන්න. ඒ කියන්නේ දැන් සමහරවල් හිතන්න පුළුවන් ඔබේ භාර්යාව, දුවදරුවන් ඔබේ ඥාතීන් ඔබේ හිතවතුන් ඔබට ඕන විදිහට ඉන්න ඕන. ඒ ඔබ කැමති විදිහට ඉන්න ඕන. ඉතින් ඔබේ සිතවත් ඔබට ඕන විදිහට පවත්වන්න බැරි නම් ඔබ වටේ ඉන්න අනෙක් අය ඔබට ඕන විදිහට පවත්වන්න පුළුවන්ද බෑ. ඉතින් ඒ අය ඒ අයගේ හේතුඵල ගැලපෙන විදිහට ක්‍රියා කරනවා. ඉතින් එහෙම ඒ අය ඒ අයගේ හේතුඵල ගැලපෙන විදිහට ක්‍රියා කරනකොට ඔබ මොකද කරන්නේ? ඔබ හිත නරක කරගන්නවා ගැටෙනවා සමහරු ගහමරා ගන්නවා බලන්න එතකොට හිතේ ඇති වෙන අසහනේ මේ ඔබට පවත්වන්න බැරි දේවල් ඔබට ඕන විදිහට පවත්වන්න ගියොත් එහෙම ඒකෙන් ඔබ මේ ජීවිතේදීම ලොකු අසහනයකට පත් වෙනවා ලොකු පීඩනයකට පත් වෙනවා. ඉතින් ඔබ මේ මේවා කල්පනා කරන්න කොහොමදී තමන්ගේ වශයෙන් පවත්වන්න බෑ මේ තමන්ගේ කයවත් තමන්ගේ හිතවත් තමන්ගේ වශයෙන් පවත්වන්න බැරි නම් අනුන්ව තමන්ගේ වශයෙන් පවත්වන්න පුළුවන්ද කොහොමටත් බෑ. අන්න එහෙමනම් මේ හේතුඵල රටාව තේරුම් ගත්තාම ඔබට හිතේ පුදුමාකාර සැහැල්ලුවක් සැනසෙල්ලක් ඇති කරගන්න පුළුවන්. ඒතකොට හිතන්න දැන් මරණ මංචකයේදීත් ඔබ කොච්චර සැහැල්ලුවකින්ද වාසය කරන්නේ. සැනසෙල්ලකින්ද වාසය කරන්නේ. ඉතින් ඔබ අනිවාර්යෙන් ඊළඟට කොහේ හරි ප්‍රතිසන්දියක් ලබනවා නම් يعني මේ චිත්ත පරම්පරාව ඊළඟට ප්‍රතිසන්දියකට සම්බන්ධ වෙනවා නම් සුගතියකමයි හිත පිහිටන්නේ. ඉතින් ඒ නැතත් ඔබ සුගතියක හිත නොපිහිටෙව්වත් හිත බර වෙලා තියෙන කුසලයට. ඒ වගේම ඔබ අන්තිම මොහොතේ විදර්ශනා නුවණ ඇති කරගන්න ඔබට සමහරට මාර්ගඵල චිත්තයක් ඇති කරගන්න අවස්ථා උදාපත් වෙන්න පුළුවන් නිවනට පැමිණෙන්නත් පුළුවන්කම ලැබෙන තින් අන්න ඒ වගේ සමහර බුද්ධ කාලිනතුමාන් වහන්සේලා හිටියා උන්වහන්සේලා මේ පන ඇද ඇද විදර්ශනා නුවණ පුරුදු පුහුණු කළේ අරහත්ත්වයට පත් වෙලා උන්වහන්සේලා පිරිනවම් පෑවතින් ඔබටත් අන්න ඒ විදිහට මේ අනාත්ම ලක්ෂණය වඩලා සසර දුකින් නිදහස් වෙන්නම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න ජනිත කරගත් ආශීල පුණ්‍ය ධර්මයන් පින් කැමති දේවරුත් අනුමෝදන් නිවනින් සැනසෙත්වා පින් අනුමෝදන් කරමු ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනා ආරපාසත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං ඔබ හැමට තෙරුවන් සරණයි